ලෝක ශුන්‍ය ලෝක සූත්‍රය සංයුත්ත නිකායේ හතරෙන් කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථය ශුන්‍ය ලෝක සූත්‍රය ආශ්මතානන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකලහ. වහන්ස ලෝකේ ශුන්‍යයේ ලෝකේ ශුන්‍යයි කියන ලැබේ. වහන්ස කෙතකින් ලෝකේ ශුන්‍යයි කියනු ලැබේදයි. යම් හේකින් ආනන්දේනි ආත්මයෙන් හෝ ආත්මය ආයත් දෙයින් හෝ ශුන්‍ය වේද ඒන් ලෝකේ ශුන්‍යයි කියනු ලැබේ. මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා ආත්මීය දෙයක් නොවන බව. මේ ධර්මයේ අනාත්ම ධර්මයක් බව අපි ඔබට දිගින් දිගටම පැවසුවා. බුදුන් වහන්සේ මේ ශුන්‍ය ලෝක සූත්‍රය තුල මේක තියෙන්නේ 121 වෙනි පිටුවේ බුදුදයන් ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 16 වෙනි ග්‍රන්ථය. සංයුත්ත නිකාය 4 වෙනි කාණ්ඩය. මෙතන විශේෂයක් අපි ඔබට පෙන්වන්න යන්නේ මේකේ පැහැදිලි කාරණාව. මේ සූත්‍ර පිටකේ හැමතැනම තියෙන බොහෝ අයගේ අවධානය යොමු නොවන තැනක්. ඒ තමයි මේ අනාත්ම ධර්මයක් කියන්නේ. බුදුන් වහන්සේ හැමතැනම මනාකොට දේශනා කරනවා. මේ ධර්මය අනාත්ම ධර්මයක් බව. මේක ආත්මීය කෝණකින් බැලුවොත් මේ ධර්මේ පේන්නේ නැහැ. ධර්මයෙන් දකින්න හම් වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. මේක පොතක් කියවනවට වැඩිය එහා ගිය සත්‍යයක් ගවේෂණය කරන කෙනෙකුට හමු වෙන ඒ පරම සත්‍යය. මේක අපේ ජීවිත කතාව. මේ අපේ කතාව. අපිට මොකද වෙන්නේ කියන එක. කොහොමද මෙතන ආත්ම කතාවක් තියෙන්නේ? අපි කව මෙතන සත්පුජ්‍යල ධර්මයක් නොවන බව. අපි කව බුද්ධ කියන්නේ සත්පුජ්‍යල කෝණකින් දැකිය නොහැකි ඒ සබා දාමකට බව. ඒක බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ උපකාජීවක හමු වෙන මොහොතේ මනා කොට පෙන්වා දෙනවා. ඒක මේ මේ ත්‍රිපිටකය තුළ අපිට මේ දකින්න ලැබෙන සුවිශේෂී තැනක්. බුද්ධත්වයෙන් පස්සේ උපක හම්බ වෙනවා කියන්නේ. ඇයි එහෙම දෙයක් මෙතන තියෙන්නේ? ඇත්තටම ඒ ප්‍රශ්නේ අපි කලනොත් ඉදිරිපත් කරා. වැදගත්ම කාරණාව එතන තියෙන්නේ. ස්වාමීනි ඔබ මිනිස්සෙක් නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ස්වාමීනි ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. ස්වාමීනි ඔබ බ්‍රහ්මයේද? නෑ මම බ්‍රහ්මෙක් නෙමෙයි. මිනිස්සෙක් නෙමෙයි, දෙවියෙක් නෙමෙයි, බ්‍රහ්මෙක් නෙමෙයි, ගන්ධබ්බෙක් නෙමෙයි, ජටිලයෝ නිගණ්ඨය බ්‍රහ්මණය කියපු හැම නමක්ම මෙතන සඳහන් වෙලා තියෙනවා. විශාල නාම් ගොඩක් තියෙනවා. නමුත් බුදුන්වහන්සේ සේරටම නැහැ කියනවා. සත්ව පුජ්‍යලයක් විදිහට එතන බුදුන් වහන්සේ එහෙමනම් බුදුන් වහන්සේ පැහැදිලි කරනවානේ. එහෙනම් මම මිනිස්සෙක් නොවේමි කියනකොට. එහෙනම් මේ බුද්ධ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. පැහැදිලිවම බුදුන් වහන්සේ මේ කාරණේ පවසන උපකට. මම මිනිස්සෙක් නෙමෙයි. දැන් අපි හිතමු දැන් අපි මේ ධර්මය අවබෝධ කරනවා. ඒතකොට ওই බුද්ධ ස්වභාවයෙන් අපිත් අවබෝධ කරත් අපි ඔබට පැවසුවන් දේශනා විශාල ප්‍රමාණයක් අහන්න ලැබෙනවා. ඒ හැම තැනම කියනවනේ සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. එතන ආත්ම කතාවක් නැති බව. ආත්මේ දිය වී යන බව. ඒ නාම රූප දෙක උපෘජ්ජණය වෙන තැන එතන අනාත්ම ධර්මයක් නේ හමු වෙන්නේ. ඇයි ශුන්‍යතා නිමිත්ත අප්‍රණීත චිත්ත විමුක්තිය. සිතනේ මේ ඔක්කොම. කය නෙමෙයිනි සිතනේ මැරෙන්නේ. සිත නැති නිසානේ කය වල්ලා දාන්නේ. එහෙනම් මේ කතාව තියෙන්නේ අපි ඉන්නවා කියලා අපි මේ හැමදේම කියන්නේ ආත්ම කතාවක් තියෙන අපි මේ සිත තුලින් පනවගෙන. එතකොට අපිට මේක මනාවකට පැහැදිලි වෙනවා සිත නැති නිසා නම් කය වලලන්නේ. එහෙනම් මේ සිත මේ සිත තමයි. එතකොට මේ මම මගේ මගේ ආත්මය කියලා අපි අල්ලගෙන මේ සිත. සිතට මැවෙන දේ. සිත නැත්තම් කයෙන් පළක් නැහැ. ඒකයි වලලා දාන්නේ වැඩක් නැහැ. දර කඩක්. දැන් ධර්මයේ මනාකොට පැහැදිලි. මේක ආත්මීය අපිට දැනෙන දෙයක්. දැන් ඔබ ඔබගේ කතාව. මේ අපිට දැනෙනවානේ. මේ මං ඉන්නවානේ. මේ මේ මේ තියෙන මේ තියෙන මේ මං ඉන්නේ. මේ තමයි මහා මායාව. මේ තමයි මාරූප මංච විඥාන. විඥාන මායාවේ අපි රැවටෙන එක. සැබෑ ලෝකයේ හීනේ. මෙතනින් ඔබ මුදවන්නයි මේ ධර්ම දේශනා කරන්නේ. යමෙක් අවබෝධ කරොත් මේ ධර්මයේ ඔහු අවබෝධ කරන්නේ මේක අනාත්ම ධර්මයක් බවමයි. මේක පොතකින් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබටම දැනෙන්න ඕනි දෙයක්. ඔබ කොච්චර පොත් කියවුවත්, ඔබ කොච්චර ඒවා තියෙන ඒවා කියෝ කියෝ ගියත් ඒක නිකන් සංකාර ගොඩක් විතරයි. නමුත් ඔබට අභ්‍යන්තරයට දැනෙනවා නම් මෙහෙම ලෝකයක් නැති බව අන්න එතනයි තියෙන්නේ මාර්ගය. අන්න එදාටයි මාර්ගය උපදින්නේ. එතනයි ආරෂ්ඨායක මාර්ගය උපදින තැන. ඒ තාක් ඔබ මාර්ගයේවත් නැහැ. අවිද්‍යා භූමිය තුල, ඒ මිත්‍යා දෘෂ්ටික භූමිය තුල සම්මා දිට්ඨියක් හමුවන්නේ නැහැ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්යවරු දකින මාර්ගය. ආර්යයන් කියන්නේ සත්‍ය පුජ්‍යලෙක් නෙමෙයි. ඔබ මේක මේක මේ මේක වෙනස්ම ඔබ මේක අල්ලන්න බැරි අමුතුම දෙයක් කරන්න එපා. මේ සිතුවිලි වලින් මිදෙන තන ආර්ය ස්වභාවය ආර්ය භාවිතේ එතනයි ආර්යයන් වහන්සේ කියන්නේ ආර්යයන් වහන්සේලා කියන්නේ සත්පුජ්‍යල කතාවක් නෙමෙයි එතන ආත්ම කතාවක් නෑ ඒක නුවණින් දකින්න ඕනි මන අනුවණකින් දකින්න ඕනි ඒකයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති කියලා කියන්නේ. විඥානය අනිදස්සන වන තැන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියලා වම් වෙන්නේ නැහැ. විඥානය අනිදස්සන වන තන ඒ මහ භූත පඨවි ආපෝ තේජෝ වායු නගහරති. දිග කොට මහත හීනි අනාතුලන් සුභ අසුභ එහෙම දේවල් තියෙන්නේ නාම රූප දෙකක් තියෙන තැන. අපි හිතින් හදාගන්න දේ බාහිර තියනවා කියලා ගැට ගන්න එක. එහෙමනේ අපි සරලව පැහැදිලි කරන්නේ. ඒ තවත් ගැඹුරින් පැහැදිලි කරනවා. ඔව්. මේ කතාව මේ සිත සිත කියන්නේ ප්‍රවාහයක්. අපි කිව්වා මේ ගඟ කියන්නේ ප්‍රවාහයක්, සිත කියන්නේ ප්‍රවාහයක්. ඒ ගඟ කියලා දෙයක් තියෙනවද? නෑ, ඒ ගලනවාට. වැස්ස කියලා දෙයක් තියෙනවද? නෑ, ගලනවාට. හුලක කියලා දෙයක් තියෙනවද? නෑ, ඒත් ගලන බවට. ඒ වේ හැම එකක්ම වේග රූපයක්. වේගයක්. සිත කියන්නේත් ගලනවාට. ඒ ගලන්නේ මොනවද? ඒ ගලන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා එතන ඇතිවන ප්‍රසාද නැත්තම් ස්පාර්ක් වෙනවා කිව්වේ ඒකයි. දැන් දැන් මේ මේ යුගයේ වෙන විට මේක පෙන්වන්න පුළුවන් හොඳම වචනේ තමයි ස්පාක් වෙනවා කියන්නේ. අද ප්‍රසාදේ කියන එකක් තේරෙන්නේ නැහැ කිව්වට. ආලෝකයක් තියෙනකොට කණ්ණාඩියක් ඇහලාම ස්පාක් වෙනවා, දිලිසෙනවා. ඒක එතනම ස්පාක් වෙවි යනවා. අර අර කරන්ට් එකේ වයර් දෙක නෙගටිව් පොසිටිව් ඇල්ලුවාම ස්පාක් වෙන යන්නේ වගේ. අපිට මේ ඉද්දෙනවා. රුප්පන් රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති. ඉද්දෙනවා. ඒ කියන්නේ 35 වෙන එකමයි. රුප්පණේ වෙනවා. ඉද්දෙනවා. අපි කලින් ලෝක සූත්‍රයේ පුළ පෙන්නවා. ඒ උජ්ජිත්තති කියන වචනේ පෙන්වන්නේ බුදුන් වහන්සේ එතන එතන බිඳි බිඳි බිඳි බිඳි යන ස්වභාවය. අපි කිව්වා විත්‍ය දිහා බලාගෙනකොට චිත්තක්ෂණ කෝටි ගණන් පහළ. ඒ කියන්නේ ශනේ ශනේ මේක විශාල වේගයෙන් ස්පාක් වෙවි තියෙනවා. මේ සෙන්සස් five senses මොනවාද? ඇස කන දිව නාසය කය මන ඒකෙන් ඇස කන දිව නාසය කය කියන මේ ආයතන ద్వාර ඒවට වර්ණ ඇසට වර්ණ ශබ්ද කනට නේ ගන්ධේ නාසයට එහෙමනේ අපි කියන්නේ දිවට රස කයට උණුසුම සීතල තද ගති මේ මේ මේ මේ දැන් දැනෙනවා දැන් දැනෙනවා දැන් දැනෙනවා දැන් ඒ ආලෝක ශබ්ද හැමදේම දැන් වේගයෙන් මේ අපි ජීවමාන කළ ආත්මීය සබ මෙතන මෙතන ඇත්තටම මිලිවොට් පහකද කරන්ට් එකකුත් උපදිනවා අපිට තියෙනවා වගේ දැනෙනවා ඉන්නවා මේ ආත්මය හැදෙන හැටි. යමෙක් මේ අනාත්ම ධර්මය අවබෝධ කරොත් ඔහු ඒ කාන්තයෙන් නිවන් දකිනවාමයි. නිවන කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි මේ ගින්න නිවෙන එකට. මෙතන ගින්න මොකද්ද? මෙතන ආත්මීය ස්වභාවය තුල ගොඩ නැගුණු රාග දේශ මොහ ගින්න. අපිට තියෙනවා. මේ තියෙනවා කියලා දැනීමක්. මේ ලෝකේ තියෙනවා. මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ අන්න නැති දෙයක් අපිට තියෙනවා වගේ දැනෙන්නේ. මොනවද තියෙන්නේ? ආ මේ ගහ මේ මේසේ මේ පුටුව ඔය ඔක්කොම ගේ ගිනි ගත්තොත් ගිනි ගන්නවා. ඒතර වායුවක් වගේ නැති වෙලා යනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. මහ භූත අපිට පේනවද? මොකද්ද මේ විකාරය? අපි එහෙම කිව්වට අපි දැන් රැවටුණු තැනනේ. ඔව් ඇත්ත අපි මේ ධර්ම දේශනා කරන්නේ අවිද්‍යා භූමියට. ධර්මය අවබෝධ වුණු කෙනෙකුට විතරයි. මේ අවිද්‍යා භූමියට මේ මහෝපදේශ අතරට ගලපලා ධර්මයක් දේශනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක බුද්ධ බුද්ධ බුද්ධ දේශනයක් වෙන්නේ නැහැ. බුද්ධ කියන්නේ භව නිරෝධයක්. භව නිරෝධයක් නම් එතන දෙයක් තියෙන්න බෑ. බාහිර දෙයක් තියෙනවා නම් මේසි පුටු යදන් කියලා. එතන බුද්ධ ධර්මයේ දේශනා කරනවා වෙන්නේ නැහැ. මහෝපදේශ හතරට ධර්මයේ ගලපලා දේශනා කරන්න බැරි නම් ඒක බුද්ධ දේශනයක් නෙමෙයි. මහෝපදේශ හතරට ගලපනවා කියන්නේ මේ බාහිර දෙයක් තියෙනවා නම් ඒක පොත තියෙනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාව. එතන බෞද්ධයෙක් නෑ. දෙයක් තියෙන තැන බෞද්ධයෙක් නෑ. දෙයක් නැති බව දකින තැනයි බෞද්ධය භව නිරෝධය දකින තැන. බාහිර පොතක් තියෙනවා, මේසේ තියෙනවා, අද තියෙනවා, දුවේ ඉන්නවා, අම්මා ඉන්නවා, ඉර තියෙනවා, හද තියෙනවා ඒ කියන්නේ. තියෙනවා කියලා කියනවා නම් එතන මිත්‍යා දෘෂ්ටිකයි. සතා සිව්පාපා හිතන් ඉන්නේ බාහිර තියෙනවා කියලා. සියලුම ආගම් ගොඩ නැගිලා තියෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියන පදනම මතයි. බුද්ධ දර්ශනය අතිශයින් ගැඹීරයි. පෙර නොඇසූ විරුදහමක්. දෙයක් කියලා දෙයක් නැති බවයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. එහෙනම් ඔබ බෞද්ධයෙක් වෙන්න නම් බාහිර දෙයක් නැති බව දකින්න ඕනේ. ඒ ධම්මා හේතුබ්බගවයි. යේ ධම්මා හේතුබ්බගවතේ සංහේතුන් තථාගතෝ කිව්වේ ඒකයි. ඒ අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ හේතුඵල ධාමත් දේශනා කරයි. අන්න හේතුඵල ධාම. ඒ තුල දෙයක් නැහැ. ඉදප්පච්චතාවයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උප්පජ්ජා ඉදං උප්පජති ඉමස්ස නිරෝජා ඉදං නිරුජ්ජති මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ පුදුණු කල්ලි මේ උපදී මේ නිරුද්ධ වුණු කල්ලි මේ නිරුද්ධ වේ ඔය සමීකරණය විසඳ ගන්න බැරුව ඉන්නවා ගොඩක් අය ඔය කියන්නේ දෙයක් නැති බවයි පවතින දෙයක් නැහැ ඇත්ත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නැහැ මහණෙනි මේ මොහොතේම හටගෙන නිරුද්ධ වන ධර්මතාවයක් පමණයි වැටහෙනවද? හේතුඵල ධම හේතුඵල ධම කියන එක දෙයක් නැති බවයි කියන්නේ. ඔබ අවබෝධ කරන්නේ දැන් කුමක්ද? දෙයක් නැති බවයි. ඉසල ඔබේ දර්ශනය දැනගන්න ඕනි. ඔබේ සත්‍ය දැනගන්න ඕනි. ඊට පස්සේ ඔබ එහෙම උනේ කොහොමද කියන එකයි ප්‍රතිපදාව තුළ ඒක තමන්ටම ඒ ධර්මයේම බවට තමන් දියවි යන එකයි ඇත්තටම දෙයක් නැති බව අවබෝධ වෙනවා කියන්නේ. ආත්මයමයි දියවි යන්නේ. මේ ජීවත් වෙලා ඉන්නකොටම සියල්ලෙන්ම නිදහස් වෙන දෙයක් මෙතන සිද්ධ වෙනවා. මේ අන්තිම ආත්ම භාවය වෙන්නේ නිසයි. මේ ධර්මය ඇහෙනවා කියන්නේ මහා සිංහනාදයක්මයි. ඒකේ ආයි දෙකක් නැහැ. ඒකාන්තයි. නියත සම්බෝධි පරායනයි කිසි දවසක බාහිර දෙයක් නැති බව යමෙකුට දැනෙනවා නම් හිතනව නෙමේ දැනෙනවා නම් ඥානතෝ පස්සතෝ ඒ ඥානෙට හසු වෙනවා නම් ඒකාන්තේ ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කෙරෙහි. නිවනින්මයි සැනසීම ලබන්නේ. ඒකාන්තයි. ඉතින් මේ ශුන්‍යෝ ලෝකෝ සූත්‍රය දිහා බැලුවහම හොඳින්ම පේනවා බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ ලෝකේ ශුන්‍යයි කියලා කියන්නේ කුමක්ද? ලෝකේ ශුන්‍යයි කියලා කියන්නේ ආත්මීය දෙයක් නැති බවයි. පැහැදිලිද ඔබට? බලන්න එක වාක්‍යකින් විශාල දෙදරීමක් සිද්ධ වෙනවා. ඔබ හිතන් ඉන්න ආත්මීය සිතුවිලි බිඳ වැටෙන්නේ. ආශ්වත් ආනන්ද තෙරණුව භාග්‍යවතුන් වහන්සේට තෙර කරුණ සලකල වහන්ස ලෝකේ ශුන්‍ය ලෝකේ ශුන්‍යයි කියනු ලැබේ. අන බුදුන් වහන්සේගෙන්ම මේ ප්‍රශ්නේ අහනවා. ආනන්ද තෙරුන් වහන්සේ අහන්නේ. වහන්ස කොතරකින් ලෝකේ ශුන්‍යයි කියනු ලැබේදයි. එකමන්තන් නිසින්නෝ කෝ ආයස්මා ආනන්ද භගවන්තං ඒතද වෝච සුඤ්ඤෝ ලෝකෝ සුඤ්ඤෝ ලෝකෝති බන්තේ උච්චති චිත්තාවතා නුකෝ බන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. අන්න කොතකින්නම් ලෝකේ ශුඤ්ඤයයි පනවම්ද කියලා අහනවා. ආනන්ද තෙරුන් වහන්සේ අහන්නේ. යස්මාච කෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා තස්මා ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. අන්න බුදුන් වහන්සේ මේ දේශනා කරන දේ ඔබ ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? එහෙමනම් ඔබ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? ආනන්දේනි ආත්මයන් හෝ ආත්මයක් ඇතැයි හෝ දැනෙයයි යමෙක් සිතයිද එතන යමෙක් ආත්මයක් නැතයි සිතයිද අන්න එතනයි ලෝකේ ශුන්‍යවන්නේ ආනන්දේනි ආත්මයක් ඇතැයි ආත්මයක් ආත්මීය දෙයක් දැනේ ආත්මයට අයත් ආත්මයෙන් උපන් ඒ ආත්මයෙන් අයත් දෑයෙක් හෝ වේද එහෙයින් ලෝකේ ශුන්‍යයි කියනු ලැබේ යස්සමාච කෝ ආනන්ද ශුන්‍යං ශුන්‍යං අත්තේනවා අත්තනීයනවා තස්මා ශුන්‍යෝ ලෝකෝති උච්චති මේ අනාත්ම ධර්මයේ තුල ආත්මීය දේවල් හොයන්න බෑ දැන් ඔබ මේ ධර්මයේ දකින්න ඕනි කුමන කෝණකින්ද ආත්මීය කෝණකින්ද ආ මේ මේ ආත්මීය විදිහට අපි හිතනවානේ මේ මේ තියෙන මේ තියෙන අපි හිතනවා කියලා හිතනකොටත් අපිත් ඉන්නවා හිත තියනවා කියලා හිතුවොත් ඒත් ඉන්නවා ඇයි හිතක් තියෙනවනේ ආත්ම කතාවක් මේකේ හිත කියලා දෙයක්වත් නැහැ කියුවේ ඒකයි. හිත කියන්නේ ගලනවට. චිත්ත ප්‍රාහයක් ගැලීමටයි සිත කියන්නේ. ඒකයි සක්කාය දෘෂ්ටි කියන්නේ. ඒක දෘෂ්ටියක්. මේක ස්පාක් ගොඩක් තියෙන්නේ. මෙතනම ස්පාක් වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා. තියෙන දෙයක් නැහැ. තියෙන ලෝකයක් නැහැ මහණෙනි කිව්වේ ඒකයි. බාහිර කතාවක්ද මේ? නෑ. අපි හිතාගෙන ඉන්නේ මේ මේසෙ පුටු ඇඳන් කියලා. අපිට පේනවද මහ භූත? නෑ. සත්‍ය නම් සත්‍යයි. අපි ඉන්නේ මායාවක් තුළයි. අපි ටීවී එක බලාගෙන සැප දුක් විඳින්නේ ඒකයි. අපි ටීවී එකේ නෙමෙයි ඉන්නේ. අපි හිතේ තියෙන අර සංකාර ලෝකේ. ඒ මොනවද සංකාර ලෝක කියන්නේ? සංකාර ලෝක කියන්නේ මේ අපේ හිතේ තියෙන මේ මේ සපුටු ඇඳන් ඒ මිනිස්සු සත්තු ගෙවල් දොරවල් ඇමරිකාව රුසියාව ඔක්කොම තියෙන අපේ හිතේ. බාහිර සාධක පමණයි. චිත්තේන නීයති ලෝකෝ. සිත තුලයි ලෝකෙම ඇවින්. නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්සකාම. මේ ධර්මයේ මේ වාක්‍යය අනාත්මයි කියනකොට ඒ අනාත්ම වුණේ කොහොමද කියලා ඔබට පැහැදිලි කළ යුතුයි. අයි ඔබ නැත්තම් පවසන කොහොමද අනාත්මයි කියන්නේ? එහෙනම් ඒක භෞතිකයි. ඒක එහෙනම් සවිඥානික නෑ. එහෙනම් අවිඥානිකයි. කොහොමද අවිඥානික කියන්නේ? ආත්ම කතාවක් නෑ. දැන් මොකද්ද වෙන්නේ? මම මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනද? නේතා මම නේසවමස් මිනමේසෝ අත්තා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ. දෙයක් තිබ්බොත් ඒක දකින්න මම ඉන්නවා. දෙයක් නැත්තම් දකින්න කෙනෙක් නැහැ. අනාත්මයි. දැන් මේස පුටු ඇඳන් ඔක්කොම ශබ්ද නෙමේද? ඒ සේරම ශබ්ද. දැන් ඉපදෙනකොට මෙහෙම දේවල් දන්නවද? දැන් අපි හිතමු ඉපදෙනකොට මෙහෙම දේවල් නැහනේ. දැන් ඔබ රැවටුණු තැනට යන්න එපයි බලන්න කොහොමද ඒක උනේ කියලා. අන්න සිත හැදෙන හැටි බලන්න ඕනේ. අන්න එතකොට ඔබට දකින්න ලැබෙනවා. ප්‍රභාස්වරං චිත්තං ඒ උපදින පුංචි දරුවාගේ ප්‍රභාස්වර සිතයි. ප්‍රභාස්වරං චිත්තං සම්තිකේ උපක්කලේසේ උපක්කලිට්ටා. අන්න කිලිටුනේ කොහොමද කියලා බලමු. යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක්. අපිත් ඉපදුනේ සුදු රෙදි කඩක් වගේ. අද ඒකේ ගොඩාක් දේවල් ගෑවිලා කිලුටු වෙලා. දැන් iriසියා, වෛරේ, රාගේ, ද්වේෂේ, මෝහය ඔක්කොම තියෙනවා. කොහොමද මේක උනේ? දැන් ආයේ මේ ටික සේරම සුද්ධ කරලා ගත්තොත් තමයි අර ප්‍රභාස්වර සිත යවතාවද වෙන්නේ. ඒකේ නෑ රාග, දේශ, මෝහ, iriසියා, වෛරේ, ඒකේ නෑ ඔය කියන අපි විඳවන දුක. අන්න දුකෙන් මිදෙන්නේ ලෝකෙන් මිදෙන තැන. ලෝකය හැදෙන්නේ Tamange හිතේමයි. බාහිර තියෙන ලෝකයක අපි ජීවත් වෙනව නෙමෙයි. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම් කෝටි 800ම තමන්ගේ හිතවල ලෝක අදාගෙන ජීවත් වෙනවා. බාහිර තියෙන ලෝකයක් නෙමෙයි. ඇමරිකාවේ ඔබ ඉපදුනොත් ටේබල්, චෙයා ඔය මොනවාද ඔය શબ્ද? චීනයේ ඉපදුනොත් මොනවා શબ્ද? ඉන්දියාවේ ඉපදුනොත් මොනවා શબ્ද? ලංකාවේ අපි කතා කරනවා. මොන්ඩිසෝරේ යනකොට අන්න දත්ත දානවා. මොකද කරන්නේ? අර අර වර්ණයි ශබ්දයි එකට එකතු කරනවා. මේ කහ පාට, මේ රතු පාට, රෙඩ්, යෙලෝ, බ්ලූ, ග්‍රීන් කියලා දෙනවා. මේ කියනවා කියන්නේ ශබ්ද දානවා වර්ණ වලට. ශබ්දයි වර්ණයි එකට එකතු වෙන එකයි චිත්තය කියන්නේ. ඒකයි දිට්ඨ සුත මුත කියලා මේ ශබ්ද වර්ණ ගන්ධ එකතු වෙන එක කියන්නේ. දැන් ශබ්දේ අම්මා කියලා කියනකොට අර හැඩතලයට අම්මා කියන එක එකතු වෙන එක චිත්ත නියාමයි. ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. ඒ වහින්නේ පායන්නේ ඒක ඍතු නියාම. දේ දුන්න පායන්නේ කවුරුත් කරනවද? නෑ. නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පර කතං අගං. අන්නසේලා තෙරණේ කියනවා. මේ ප්‍රතිබිම්බේ තමා හැදුවෙත් නෑ වෙන අයෙක් හැදුවෙත් නෑ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. දැන් මේ ධර්මය ඔබ මනාකොට අසනවා. මෙතන අනාත්ම ධර්මයක් බව ඔබට දැන් වැටහෙනවා. මෙතන වෙන්නේ ශබ්දයයි වර්ණය එකතු වෙන එකයි චිත්තය කියන්නේ. ඔබට දැන් අම්මා කිව්වම ඔබට රූපයක් මැවෙනවා. ඔබට කෝල් එකක් දීලා දැන් මේ කතා කරන දේ කොහෙන්ද එන්නේ? වෛරකමකුත් තියනවද නැහැ. ඒක තරංගයක් ඔස්සේ. අපි ඒක උපමාවකට හරි ගන්න ඕනේ. නැත්තම් මේක එන්නේ කොහොමද? ඔබත් කියන්න. මේ අවකාශය හැමතැනම එහෙනම් මේ කතාව තියෙනවා. එහෙම නේද? එහෙනම් අපි කියන shabdෙට ඔබට රූප පැවෙන්නේ කොහෙන්ද? අන්න අර එකතු වුණු දේ ඔබට දැන් එන්නේ කොහෙන්ද? ඒක මේ මොහොතෙමයි සකස් වෙන්නේ. කොහෙවත් තියලා එනව නෙමෙයි. ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් පිරිසිදුවට ධර්මයේ ගත්තොත් තමයි ඔබ කවදා හෝ සත්‍යයට එන්නේ. ඒක නිසා පිරිසිදුවට ධර්මයේ ගන්න ඕනි. මේ විඥානේ පවතින එකක් නෙමෙයි. එතනම සකස් වෙලා නැකතන නැති වෙන විඥානයක්. එතන එතන සකස්සම తත්‍ර తත්‍ර විපස්සේ දකින්න ඕනි කමක් තියෙනවා ඔබ දැන්. මේ මොහොතම ස්පාක් වෙනවා. ඒ හැබැයි ස්පාක් වෙනකොට ඒ ස්පාක් වෙන්නේ එතනමයි ප්‍රසාද. අපි ඒක කතා කරන්න ඕනේ. අර වර්ණයයි ශබ්දයයි එකට එකතු වෙන එක ශබ්ද කියන්නේ තරංගනේ. වර්ණ කියන්නේ තරංග. ඔබ දන්නවා වර්ණ කියන්නේ තරංග, ශබ්ද කියන්නේ තරංග, මේ ඔක්කොම ශක්තිය කියන්නේ තරංග. ගුරුත්වාකර්ෂණ ශක්තිය ගත්තත්, තාපය ගත්තත්, රස්නිය ගත්තත්, වේගය ගත්තත් තරංගයක්මයි. ඒක අද මේ වන විට 20 වෙනි සියවසේ තුල මේ කතා කරන භාෂිතේ තියෙන උපමා වෙනස් වෙලා. බුදුන් බුදු සමය තුල කිව්වේ රුප්පන්තිකෝ ආව ස්වરૂපං අදේති. අද අපි කියන ස්පාක් වෙනවා කියලා. ওই දෙකම එකයි. ධර්මයේ තුලින්ම පෙන්වන්න පුළුවන්. මේ සූත්‍ර අපි ඉදිරිපත් කරන්නේ ඒ සත්‍ය ඔබට ලං කරලා දෙන්නයි. අපි ගත්තේ නූතන දරුවාගේ භාෂිතයයි නූතන දරුවාගේ විද්‍යුත් මෙවලම් ඒ දරුවා ඇසුරු කරන දේත් බුදු සමය තුල වාසිතේ මේ ගැළපීමයි පෙන්වන්නේ. අද කෝල් එකෙන් අපි කතා කරනවා ෆෝන් එකෙන්. අද ටීවී එකක් දාලා අපි බලනවා. මෙතනත් ධර්මයේම දකින්න පුළුවන්. ඒ මහා ගැඹීර ධර්මයේ යමෙකුට අවබෝධ වුණොත් ඔහු ඕනෑම තැනක ධර්මයයි දකින්නේ. වෙන කිසිවක් දකින්නේ නැහැ. ධර්මය නම් ධර්මයයි. ශබ්දයයි වර්ණය එකතු වීමයි සිත කියන්නේ. මේක බුදුන් වහන්සේ බාහ්‍ය තාපස්තුමාට මනාකොට පෙන්නනවා. මේ දෙක වෙන් වුණොත් ශබ්දේ ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් එක එකතු වුණොත් නාමය රූපයක් තියෙනවා. අපිට කතා කරන්න පුළුවන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අයං උච්චති නාමං වදේති කියලා. ඒ වගේම චත්තාරෝච මහ භූතානං චතුන්නං ච මහ භූතානං උපාදාය රූපං රූපං වදේති කියලා. එහෙම කිව්වට දිගට ඔහොම කිය එහෙම කිව්වට ඔබට මේ සරල දේ ඊට වැඩිය බොහොම සරලව ලං කරලා දෙන්න පුළුවන්. අවුරුදු 7 ළමයෙකුට තේරෙන විදිහට අර අර කිසිම දෙයක් මුකුත්ම ධර්මයේ ගැන අවබෝධයක් නැතුවත් කුජුත්තරා වගේ කෙනෙක් වුණත් නිගේ නිවසක මෙහෙ කාර්යයක් විදිහට වැඩ කරපු අය පවා මගපල ලබනවා නිවන් දකිනවා. ඒ ධර්මයේ තරම්ම සරලව පැහැදිලි කරන්න පුළුවන්. ගාම්භීර ධර්මයක්. ගැඹිරයි කියන්නේ ඒක සරලින්ද අපිට තියෙන දත්ත ගොඩක් වැඩි හින්දායි අපිට ඒක බැරුව ඉන්නේ. ඒක හරි සරලයි. ඒ තමයි බුදුන් වහන්සේ බොහොම ලං කරලා පෙන්නනවා මේ සිත කියන්නේ න අරමුණනේ. සිත කියන්නේ න අරමුණයි. ඒක මේ දහම් පාසල් වල ඉවේ පිළිවෙන්නලා හැමතැනම විභාගේ සිත කියලා අහුවම සිත කියන්නේ අරමුණයි. චිත්තචෛසික රූපණ ඉබ්බාන කියලා තමයි ඔය ඔක්කොම උගන්වන්නේ. නමුත් සිත කියන්නේ මේ මොහොතේන අරමුණටයි. සිත සමග යන එකයි ඒවා මේවා ගොඩක් මේ නිකන් අල්ලන්න බැරි දේවල් කරගන්න එපා. මේ මොහොතේ තියෙන හිතක් අරමුණක් තියෙන. ඒ සිතයි. දැන් ඒ අරමුණම තමයි ස්කන්ධයෙන් හැදෙන්නේ. එහෙනම් ස්කන්ධයේ උදේවැය දකින්නවා කියවත් එකයි මේ සිතරේන අරමුණේ සත්‍ය දකින්නවා කියවත් එකයි. ඒක යථාභූත ඥාන ඒකයි විදර්ශනාව කියන්නේ. ඒක දකින්න එකයි විදර්ශනා ඥාන කියන්නේ. දැමන්ට දැනෙන්නත් ඕනේ. දකින දේ. ඒකයි ඥාණයෙන් බවට පත් වෙන්නේ. ඒ විදර්ශනා විදර්ශනා ඥාණයෙන් බවට පත් වෙන්නේ. Taman ඥානතෝ පස්සතෝ කියන කාරණේ අති ගැඹුරුයි. දැනෙන එකයි වැදගත් වෙන්නේ. අපි හිතනවා අපි හිතන දේ ඊට පස්සේ අපිට සත්‍ය බව දැනෙන්නත් ඕනේ. දැන් මෙතනදී මේ ශබ්දයයි වර්ණයයි එකතු වීම ඒ සිතයි. ශබ්දයයි වර්ණයයි ගන්ධයයි රසයි සියල්ලම එකතු වෙනවා. අපි කියවනේ ප්‍රසාද රූපේ රූප කලා 54ක් එකතු වෙනවා කම්ම චිත්ත ඍතු ආහාර දසක දසක දසක විදියට කලා 54ක් හැදෙනවා ඒක වෙලා පටවියාපෝ තේජෝ ආය වර්ණගන්ධ රසෝ සුද්දාෂ්ටක වලින් හැදෙන්නේ මේ කතාව බැලුවොත් එහෙම කතා කරන්න ගියොත් ලොකු පරයක් හැබැයි හරි සරලයි හරි සරලයි ඒ කියන්නේ ස්පාක් වෙනවා ඒ කියන්නේ ආලෝකයට ප්‍රසාදයක් අපිට අන්ධකාරය පේන්නේ නැහැ එහෙමනේ අපිට ආලෝකයක් පේන්නේ එහෙනම් මේ ඇඟ ඇතුලේ හිතක් තියෙනවා නම් අන්ධකාරය වුණා තෝරන වෙලාවක පේන්න ඕන. එහෙම දෙයක් නැහැ. ආත්ම කතාවක් නැහැ. මෙතන තියෙන්නේ ප්‍රසාදයක්. හේතු නිසා අටගෙනව නැතිකොට නැති වෙනවා කියන්නේ ආලෝකයේ තියෙනකොට කණ්ණාඩියට ප්‍රතිබිම්බය වැටෙනවා. ආලෝකය නැත්තම් වැටෙන්නේ නැහැ. ආලෝකයක් ගසස් නිසා වැටෙන සෙවණැල්ල මේ ප්‍රතිබිම්බය කියන්නේ. තින්නම් සංගති පස්සෝ කියප එක. ඒකම තමයි කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය. කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ. ප්‍රතිබිම්බය ආලෝකයටයි ආලෝකයයි මේ මේ ප්‍රතිබිම්බය හැදෙන්න හේතු වෙන්නේ. ඒක හේතුන් පටිච්ච සම්භූතා කියලා කිව්වේ. දැන් මේ ප්‍රතිබිම්බේ කොහෙවත් තියෙන එකක්ද? නෑ. ඒකයි කිව්වේ ඒක අන්තරීක්ෂය කියලා. අන්තරයක් ඇතුලේ මේ ශක් මේ ශක්තිය ඇතුලේ තරංගයක් ඇතුලේ. තියෙන තනක් පනවන්න පුළුවන්ද? බෑ. අද ගොඩාක් අතරමං වෙලා ඉන්න අන්ධබූත ජාතකයේ වගේ. මොකක්ද වෙලා තියෙන්නේ? අර හෘද වස්තුවේලු අර මොලේලු අර එලු මේලු අන්තිම හෘදව ඔබ දන්නවා දොරමඩලාවේ කාලෝද පොන්සේකා. ඒ විශේෂඥ වෛද්‍යවතුමා ඒ මහාචාර්යතුමා පෙන්නවා හෘද වස්තුව ඩොනේට් කරනවා එන හෘද වස්තුව වටේ සිතක් තියෙනවා නම් ඒ සිත මාරු වෙන්න ඕනි කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එන ඇතර සිතක් පනවන්න බෑ. අන්න කොලිනාරු සිල්වා කියනවා ඒ මහාචාර්යතුමා කියනවා ඒ විශේෂඥ වෛද්‍යවරයා කියනවා මේ මොලේ කපනවා අපි ඔපරේෂන් කරන්න. මේ කපන කොටත් වේදනාවක් දැනෙන්නේ නැහැ. මොලේ ඇතුලේ සිතක් තියනවා කියලා පණවන්න බෑ. මෙතන මේ කය හරියට රොබෝට් රොබෝ රොබෝ කෙනෙක් වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ මේ මේ කයේ සිස්ටම් එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙනවානේ. මේ ගහක් ගහක් තියෙනවානේ සිස්ටම් එකක් මේ ප්‍රභා සංශ්ලේෂණයක් වෙනවා. පුසුදි සාරේ උඩට යනවා කේස් නාලිකාවස්සේ චූසන පොම්පයක් වගේ වැඩ කරනවා. ඒකේ ගෙඩිය හැදෙනවා, කොළ හැදෙනවා, එහෙම තියෙනවානේ. ඒ මේක ආත්මයක්ද? ඒක ආත්ම නෙමෙයි මේ කයත් ඒ වගේ. ගහ වගේ, කේසනාලිකා වගේ මේ රුපියල් කන කෑම අපි හිතලා කනවා. අපි හිතලා දිරවනවද කෑම? ඇඟිලි ලේ ගමන් කරන්නේ අපි හිතලාද? අපි හුස්ම ගන්න හිතලාද? ගහ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ හිතලා නෙමෙයි වගේ. අපි හුස්ම ගන්නෙත් හිතලා නෙමෙයි. මේකයි ගහයි සමානයි. මෙතන වෙනසට තියෙන චිත්තයයි. ඒක හැදෙන හැටි අපි බලන්න ඕනේ. දැන් මේ මොලේ තියෙන සිද්ධියයි මේ ඔක්කොම ටික මේක හැදෙන වැඩ කරන සිස්ටම් එකයි තියෙන්නේ. ඒ සිස්ටම් එක වෙනයි, සිත වෙනයි. අමතක කරන්න එපා. ඒක පටලව ගන්න එපා. ඇඟේ බැලන්ස් නැති එක ඇඟේ ප්‍රශ්නයක් මිසක් හිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හිතේ කරගත්තොත් ඒක තමන්ගේ ප්‍රශ්නයක් වෙනවා. අපි හිතාගෙන ඇවිදිනවා මිසක් අපි කවදා කකුල් දෙක දිහා බලාගෙන ඇවිදින්නේ නැහැ. අපි හිතනවා අපිට අපිපත් කනවා කියලා. නමුත් අපි කවදාවත් හිතපත් කාලා නැහැ. අපි හිතනවා වතුර බොනවා කියලා. නමුත් හිත කවදාවත් වතුර බීලා නැහැ. මේ කරන එක දෙයක්වත් මේ සිද්ධ වෙන එක දෙයක්වත් බලනකොට අපි හිතින් කරන එකක් නෙමෙයි. හිතට කරන්න බෑ. ඒකයි මනසංච පටිච්ච ධම්මේසු uppajjani මනෝවිඤ්ඤාණං කියන්නේ. මේක හොඳින් දකින්න ඕනි කාරණයක්. මෙතන තියෙන්නේ ඇත්තම කිව්වොත් ආත්ම කතාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ ස්වභාවික සංසිද්ධියක්. අර වර්ණයයි ශබ්දයයි ගැට ගැහෙන එක. අර ශබ්ද තරංග වලට අර වර්ණස්ථා ඒ තරංගයි මුසු වෙලා හැදෙන චිත්ත තරංගේ. අන්න ඒකයි. එතන එතන ස්පාක් වෙනවා. පවතින එකකුත් නෙමෙයි. අර ගියපාර අපි ওই ලෝක සූත්‍රය තුල පෙන්වුවේ උජ්ජිතති කියන එක ඒ ස්පාක් වේගෙන් ස්පාක් වෙන නිසා අපිට තියෙනවා වගේ පේන එක. ඒක තමයි කාටුන් එක හදන්නෙත් ඒ විදිහට. ඔබ දන්නවා මේක නිකම්ම ආවේ නෑ කාටුන් නිකම්ම චිත්‍රපටි හැදුවේ නෑ මුලින්ම තිබ්බේ කැමරාවක් ගත්තේ ෆොටෝ එකක් ඒකට දැම්ම රීල් එකක් ඒකේ තිබුණු පින්තූර ටික එකට දාලා දුවලා බැලුවාම මෙන්න දුවනවා පේනවා ත්‍රිමාණ කළ චිත්‍රපටියක් හැදුවා ඒකේ කා ඒකේ දැන් දැන් අපිට පෙට්ටි එක වීදුරු පෙට්ටි එක චිත්‍රපටියක් තියෙනවා ඒ විදිහටමයි සිත හැදෙන්නේ අපේ මේ මෙතනම මේ ෂණේම විශාල වේගෙන් ස්පාක් වෙවි තියෙනවා වේගවත් සිද්ධියක් සිද්ධ වෙනවා ඒ ස්පාක් ගුලිය තමයි අපි සිත කියන්නේ ඒකත් අර ටීවී එකේ වගේමයි චිත්‍රපටයක් වගේ. ඇත්තට බැලුවොත් ආත්ම කතාවක් නැහැ. මේ දැන් මේ මොහොතේ මේ ෂණය සරණ කොට ලෝකෙම වෙනවා වහන කොට ලෝකෙ නැහැ. තන්න පුළුවන්ද මේ ගැඹුර? මේ සිස්ටම් එකක් කියලා. මේක භෞතිකය භෞතික දෙයක් කියලා ආත්මීය කතාවක් නෙමෙයි කියලා. හිතුවොත් ඔබ සදාතනික සෝයක් විඳිනවා. එතකන් ඔබට උරුමයි මේ දුක ලෞකිකේ. බඩුමුට්ටු පස්සේ දුවන සැප. බඩුමුට්ටු බඩුමුට්ටු දෙයක් පදාගෙන දෙයක් පස්සේ දුවන අන්න අර අන්ධ භූත කතාව තියෙන ඔබටයි. ඒ පෘථග්ජන භූමිය අවිද්‍යා භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය මෝහගන අන්ධකාරය. බුදුන් වහන්සේ ඒකයි කියන්නේ පෘථග්ජනේ උම්මන්තකයෝ කියලා. බුදුන් වහන්සේ අපි අපි උම්මන්තකයෝ කියන්නේ මේ කුඩු ගහන අය මත් වෙලා ඉන්න අයට. බුදුන් වහන්සේ කියන පෘථග්ජනය උම්මන්තකයෝ කියලා. මේ ධර්මය ආબોධ නැත්තම් යමෙක් ඔහු උම්මන්තකෙක් කියලා. ඔහු පිස්සු වගේ. අයියේ. ඔහු මැරෙයි කියලා බයෙන් ඉන්නවා. මර බියෙන් ඉන්නවා. මැරෙන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන් ඉන්නවා. මම ඉන්නවා කියලා හිතන් ඉන්නවා. ඉතින් උම්මන්තකේ තමයි කුඩු ගහලා වගේ තමයි. සැබෑ ලෝකේ හැමෝම බලනකොට පිස්සුවෙන් ඉන්නේ. සත්‍ය ආબોධ කරපු කෙනෙක් විතරයි පිස්සුව හොඳ වෙලායි. ඔහුට විතරයි කිසි දුකක් දැනෙන්නේ නැත්. ඔහු විතරයි සාන්ත සුවයෙන් සැතපෙන්නේ. මෙලව යමෙක්ද සාන්ත සුවයෙන් සැතපෙන්නේ සත්‍ය අවබෝධ කරපු අය පමණයි. ඒ සදාතනික සුවය හැමෝටමයි තිනේ. මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ එවන්නක් හමුවන්නේ නැහැ. වැටෙනවා දැන් ධර්මය. මේක අනාත්ම ධර්මයක්. සවිඥානික මනසකින් නෙමෙයි මේක බලන්න ඕනේ අවිඥානිකව. මේක සිස්ටම් එකක්. මේක සිද්ධියක් සිද්ධ වෙනවා. ඒක ස්පාක් ගොඩක්. එතන එතන වේගයෙන් එතන එතන ස්පාක් වෙනවා. පුංචි දරුවා මුකුත් මේ ලෝකේ එනකොට මුකුත් නැහැනේ අපි කියනවා කම්පියුටර් ඩේටා දානවා වගේ. දත්ත නැහැනේ. නමුත් ඒතර අර ශබ්දයි වර්ණයි ගැට ගැහෙන එක. දැන් ඉපදිච්ච ගමන් අපි හිතුව මේ දරුවා අම්මා කියනවා. දැන් අම්මගේ හැඩතලේ ඒක එකතු වෙනවා. දැන් මේ මොහොතේ අම්මා කියනකොට ඔබතුමාට ඔබතුමාගේ අම්මගේ රූපෙම වෙනවා. හැබැයි ඔබතුමාගේ යාළුවෙක්ට අම්මා කිව්වොත් ඔබතුමාගේ අම්මාගේ රූපෙම වෙන්නේ නැහැ. එයාගේ අම්මාගේ රූපෙම. අර එකතු වෙන කෙනා තැන තැන එතන එක තමයි එන්නේ. ඔබතුමා ඉපදෙනකොට ඇමරිකාව ගිහින් තිබ්බොත් ඒ ඇමරිකාවේ ඉන්න ඒ ශබ්දේ මද ඒ ශබ්ද වෙනස් චීනෙ ගිහින් තිබ්බොත් ඒ ශබ්ද වෙනස් ඒ හැඩතල වලට එන ශබ්ද වෙනස් ගැට ගැහිලි වෙනස් මේ සිස්ටම් එක ඒකයි. ස්වභාවික සංසිද්ධිය ඒකයි. මහා නුවණකින් දකින්න ඕනේ කාරණයක් මෙතන තියෙනවා. මේක මහා ගාම්භීර ධර්මයක්. මේකට තර්ක අතක්කවචර ධර්මයක් තර්ක කළා පළක් නැහැ. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. <coughs> ලුණු ගැන කොච්චර තර්ක විතර්ක කරත් වඩා නැහැ. ලුණු පොඩ්ඩක් කාලා බලන්න ඕනේ. අන්න ඒ වගේ මේක සාන්දිටික ධර්මයක්. තමට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ආයෙ කතරක වැඩක් නෑ. එයාට දන්නව මොකද්ද වෙන්නේ කියලා. ඒකයි වැදගත් වෙන්නේ. ඒ ධර්මයේ දකින්න ඕනේ ඒ කෝණයෙන්. සැබෑම කෝණයෙන් දකින්න ඕනේ. නැත්නම් ඔබට ඒ ධර්මයේ ඒ අවිඥානික අනාත්ම ධර්මයේ ඔබට හමුවන්නේ නැති වෙනවා. ඉතින් බොහොම නුවණකින් දකින්න ඕනි කාරණයක් ඒ ඉතින් මේ සූත්‍රය තුල පැහැදිලි වෙනවා මනාකොට මේක අනාත්ම ධර්මයක් බව. ඉතින් ඒක හොඳින් හැබැයි අපි දකින්න ඕනි තැනක්. අර ශබ්දයේ වර්ණය එකතු වෙනවා කියන තැන මේ මොහොතෙත් අපිට වර්ණයක් එනකොට අපිට ශබ්දෙත් එනවා. ඒ ස්පාක් එක එකට එකටයි තියෙන්නේ චිත්තය කියන එක එකටයි. මේක වේගවත්. ඒ කියන්නේ අර බල්බ් එකපත් වෙලා තියෙනවා වගේ. වේගය නිසායි අපිට පත්විච්ච බල්බ් එකක් පේන්නේ නැත්නම් ඒක නිවි නිවි දැල් වෙනවා. ස්පාක් ගොඩක් එතනත් ප්‍රවාහයක් තරංගය කියන්නේ. ඒ ඉල ඒ විදුලිතය කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් එතනක් තියෙන. ගැලීමක්, ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැලීමක්. එතන තියෙන ශුන්‍යයක්. ඒ ශුන්‍යතාවය තමයි මේ ශක්තිය කියන්නේ. ඒකම තමයි අපිට කරන්ට් එක වැදුනාම දැනෙන්නේ. ඒ ශුන්‍ය ස්වභාවයයි ශක්තියට හේතුව. ඒක මහා ගැඹුරු ධර්මයක් එතන තියෙනවා. ඒකම තමයි මෙතනක් තියෙන්නේ මේ චිත්තය කියන තැන. එතරත් ශුන්‍යයි. ශුන්‍යයි කියන්නේ කොහොමද? බාහිර දෙයක් තියෙන බව දැනෙන්නේ මෙන්න මේ ස්පාක් වේගය නිසායි. ඒකයි අපිට මිලිවොට් පහක කරන්ට් එකක් උපදින්නේ. ඒක තමයි මේ අත ගවයක් අරගෙන කේන්තියක් අහම ඒ පාර වදින්නේ සැරට. දැනෙනවාද සත්‍ය ධර්මයේ? මේක ඊටාම වැදගත් කාරණා. මේක මේක භෞතිකව දකින්න. ආත්ම කතාවක් නෙමෙයි. මේ මොහොතේම සකස් වෙනවා මේ මොහොතේම නැති වෙනවා කියප එක ඉතාම ගැඹුරුයි. අවුරුදු 5 දරුවට තියෙන දත්ත අර එකතු වුණු දේවල් ටිකයි. එතකොට අපි කිව්වා වොට් එතන තියෙන්නේ 11000යි. අපි તો වොට් 1000යි කියලා. ඊට පස්සේ අවුරුදු 10 වෙනකොට වොට් 2000යි. ඊට පස්සේ අවුරුදු 15 වෙනකොට වොට් 3000යි. ඊට පස්සේ අවුරුදු 20 වෙනකොට වොට් 6000යි. ඊට පස්සේ අවුරුදු 40 වෙනකොට වොට් 10000යි. මේ මොකද්ද කියන්නේ? එතන මේ ස්පාක් වුණු එක නෙමෙයි ඊගාව මොහොතේ ස්පාක් වෙන්නේ. ඇයි මේක වෙනස් වෙනවා මේ චිත්ත ප්‍රවාහයේ ස්පාක් ගොඩ නිසා විපරිණාම වෙනවා. වේගය නිසා විපරිණාම වෙනවා. ඒකයි රූප රූපත්තය සංකතං අபிසංකරොත් මේක අபிසංකරණයකට ලක් වෙනවා. මේ සංඥා අபிසංකරණයක් තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. අද ඇඳුමක් අඳිනවා ඒක එපාලා තව එකක් අඳින්නේ ඔන්න ඔය වෙනස් වීම නිසායි. ඒක නිසා වෙනසයි අපි පිනවන්නේ වෙනසයි අපි ජීවත් වෙනවා කියන්නේ වෙනසයි අපේ තණ්හාවට හේතුව. තියෙනවා කියලා දැන දැනීමයි. එතකොට අර අජ්‍යත බහිද්දා කියන ශක්තිය උපදින හේතුව. අන්තරයක් අත් මැද තියෙන ශුන්්‍යතාවය. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එහෙම නැත්නම් චුම්බකයේ ධන ඍණ මේ ඔක්කොම එකම කතාවයි. නොගැලපෙන අංශ දෙකක් අතර මැද්දේ උපදින ශක්තියයි. ඒකයි නැති දෙයක් තියෙන බවට දැන දැනීම තුළ ඉපදුණු ශක්තියයි චිත්ත ශක්තිය, විඥාන ශක්තිය, නාම රූප පත්‍ය විඥානං කියවේ. ඒක යෝබන්තේ විජිත්වාන මජ්ජේමන්තා නලිප්පති තම්රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියලා කියවේ. අපි කොහේ මජ්ජේ සූත්‍රය තමයි අද ඔය ක්වොන්ටම් න්‍යාය ඇතුලේ තියෙන්නේ කියලා. ඒ විද්‍යාඥයෝ ඒක පරීක්ෂණාගාරයක ඔප්පු කරපු දෙයක් නෙමෙයි. මේ ආසියාවේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ මජ්ජේ සූත්‍රය තමයි ඒ නොබෙල් තෑග්ග අරගෙන තියෙන්නේ ඒ ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කරලා. මීට අවුරුදු 2500කට කලින් පෙන්නපු ඒ ශක්ති න්‍යාය ඊටාම නිවැරදි. ඒකයි සිත හැදෙන්නත් හේතු වෙලා තියෙන්නේ. අපි අද රැවටිලා ඉන්නේ. අපි සැබෑ අපි මේ සැබෑ ලෝකේ ටීවී එකේ දකින විදියමයි. හිත ඇතුලේ ළමයි ඉන්නවද? හිත ඇතුලේ ගෙවල් තියනවද? හිත ඇතුලේ මොනවත් නැහැ. නව හිතාගෙන අපි ජීවත් වෙනවා. මේ මගේ දරුවා අර දරුවා මගේ දරුවා නෙමෙයි. එයා මැරුණාට මට ගාණක් නැහැ. මෙයා මැරුණොත් දුකයි. මොකද්ද මේ විකාරය? අර අර අපි දැනෙන අර හිතාගත්ත නිසා ඇති වෙන ශක්තිය අන්න චේතනාම්බික්ක වේ කම්මම් වදාම් කියව එක. ඔය චේතනාව කියන එක තමයි ඒ සංකාරයම තමයි විඥානයේ තමයි හේතුව. දැනෙන දැනීමයි විඳීමයි පිනවීමයි දුකයි ඔක්කොම එකටයි තියෙන්නේ. ඒකයි බාහිර දෙයක් තියනවා කියලා ගත්ත තැන භවයක් තියෙන දේක ගත්ත තැන ඒ භවයේ තියෙන තැන ඒ අවිද්‍යා භූමියේ තමයි දුක සැපතියේ. ඒකයි මහ භූතව හතරට ගලපනවා කිව්වේ සමුදේ සත්‍ය දෙයක් තියෙන තැන දෙයක් නැති බව දකින්න තැන නිරෝධ සත්‍යයි. සමුදේ සත්‍ය තියෙන තැන තණ්හාවයි දෙයක් තිබ්බොත් ඇලෙනවා ගැටෙනවා. අන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සේරම එමනම් තියෙන. අන්නේ සමුදේ සත්‍ය දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය ඒක සත්‍ය දැකීමයි මාර්ග සත්‍යය. චත් අන්න මහෝපදේශ හතරට ගලපලා ධර්ම දේශනා කරන්නේ එහෙමයි. ඒ කියන්නේ භව නිරෝධයක් දකින්න භවෙ පැතීමක් වෙන්න බෑ. දිව්‍ය ලෝකයන් යමෙක් පතනවා නම් ඒ ධර්මයේ භව භව රාගයක් තියෙනවා. එහෙනම් එතන බෞද්ධ ධර්මයක් නෑ. බුද්ධ ධර්මයේ තුල භවෙ පැතීමක් නෑ. භව නිරෝධයක් දකින්නේ. දැන් වැටහෙනවා. ඒකයි කිව්වේ මේ ධර්මයේ යමෙක් දේශනා කරනවා නම් ආර්ය විනයට ගලපලා දේශනා කරන්න ඕනේ. ආර්ය විනය කියන්නේ නාම රූප දෙකේ මිදුණු ධර්මයක්. ඒකේ රාග විනයට, ද්වේෂ විනයට, මෝහ විනයට ගලපලා ධර්ම දේශනා කරනවා කියන්නේ ඒ භවයේ පැතීමක් තියෙන්න බෑ. එයයි පිරිසිදු ශ්‍රී සද්ධර්මය. ඒක මනා නුවණින් දැකිය යුතු කාරණයක්. ඉතින් මේ මේ සූත්‍රය තුල පෙන්වන්නේ මේ ශුන්‍ය ශුන්‍ය ලෝකෝ කියන සූත්‍රය තුල පෙන්වන්නේ මෙන්න මේ කාරණය. ආනන්දේනි කිමෙක් ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශුන්‍ය වේයත් ආනන්දේනි චක්කුසේ ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශුන්‍යයි රූපය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශුන්‍යය. චක්කු විඥානය ආත්මයෙන් හෝ ආත්මය අයද්දයින් ශුන්‍යය. දැන් බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මේ ඇස රූපයත් ඇසේ විඥානයත්. ඒ කියන්නේ මෙතන පෙන්නන මේ වචනෙන්ම ඔබට දැන් වැටහෙනවා. මේ ඇසට දෙයක් තියනවා කියලා ගත්තොත් ඒක ශුන්‍යයි කියලා නෙමෙයි එන්නේ තියනවා කියලා යන්නේ. එන එක මේ ධර්මයට අදාළ නැහැ. ඇස ශුන්‍යයි. මේ කර්ම මේ හොඳින් පනාකොට අපිට මේක දකින්න ලැබෙනවා. චක්කුසේ ආත්මයෙන් හෝ ආත්මයේ අයද්දැයින් ශුන්‍යය. අන්න. රූපයෝ ඇසත් රූපයත් ඇසේ විඤ්ඤාණයත් යන තුනම බුදුන් වහන්සේ පෙන්නනවා ආත්මයයි කියලා යන දෙයින් ශුන්‍යයි කියලා. ආත්මයක් කියලා ගන්න බෑ කියලා. එහෙනම් මේ ආත්මීය විදියට දකින්න බෑ මේ මොහොතේ අපිට දෙයක් කියලා හම්බ වෙන්න බෑ. ඒකයි ධර්මය කියන්නේ. ධර්මයේ දකින්න ඕනි ධර්ම ඇසෙන්මයි. එතකොටයි ඔබට මේ ධර්මයේ දකින්න හැකියාව තියෙන්නේ. මේ දිගටම බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල පෙන්නනවා මේ ආත්මීය විදිහට දකින්න බැරි බව. ඒකයි මේ ශුන්‍යෝ ලෝකෝ කියන්නේ. එහෙම දැක්කොත් තමයි ලෝකේ ශුන්‍ය බව දකින්නේ. එහෙම දැක්කොත් තමයි සත්‍ය දැක්කවෙන්නේ. චක්කු විඥානයේ ආත්මයෙන් හෝ ආත්මයට ආයත් දැන් ශුන්‍යයි. චක්කු සම්පස්සේ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දැයින් ශුන්‍යයි. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදිනා වූ යම් දෙයක් වේද ඒ දේ නිසා හටගත් සුව දුක ඇලෙනවා ගැටෙනවා කියන ඒ සියල්ලම එනම් ශුන්‍යයි. යම් වේදිතක් ඇතනම් ආත්මය කෝ ආත්මයට අයත් දැයින් එයත් ශුන්‍යයි. ඒ නිසා හටගත්ත මනෝ සංපස්ස ප්‍රත්‍යයෙන් උපදනා වූ යම් සුවයක් වේනම් අපි අර කියනවානේ මේ සැප දුක කියලා ඒ සියල්ලම එහෙමනම් ශුන්‍ය වෙනවා. සුව වේ දුක් වේ නොදුක් නොසුව වේ යම් වේදේතක් ඇතනම් ඒද ආත්මෙන් හෝ ආත්මයට අයත් දැයින් ශුන්‍යය. යම් හේකින් ආනන්දේනි ආත්මෙන් හෝ ආත්මයට අයත් දැයින් හෝ ශුන්‍ය වේද ඒයින් ලෝකේ ශුන්‍යයයි කියනු ලැබේ. දැන් වැටහෙනවද මේ ශුන්‍යෝ ලෝකෝ කියන සූත්‍රය තුළ මේ අනාත්ම ධර්මයේ බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. මේක ආත්ම කතාවක් නැති බව. මෙතන ස්වභාවික සංසිද්ධියක් සිද්ධ වෙන බව. ඒක දකින්න මහා නුවණක් ඕනි. අන්න එහෙම දැක්කොත් තමයි ඔබ සියලු දුකින් මිදෙන්නේ. මෙතන ආත්ම කතාවක් නැහැ. ස්වභාවික සංසිද්ධියක් තියෙන්නේ. වර්ණයයි ශබ්දයයි එකතු වෙන. අපි දැන් දකින හැමදේම තියෙන ශබ්දයක්. මේ මේසේ පුටු ඇඳ මේ මොක්කම අපි දාගත්ත නම් ටිකක්. අපිට මේවා වෙනස් කරන්න පුළුවන්. අද කොරෝනා කියලා දානවා, ඊට කොවිඩ් 19 කියලා දානවා, ඇල්ෆා කියලා දානවා, බීටා කියලා දානවා, ඔමික්‍රෝන් කියලා දානවා, ඊට ඕන තව එකක් දානවා. ඇයි ඒ? අපිනේ දාන්නේ. ශබ්දයන්නේ. ශබ්දේ ශබ්දයක් විතරයි. යම් රූපයක් වෙලා මොන්ඩිසෝරි අන කාලේ කරෙත් ඕකමයි. රූපයක් පෙන්නලා ශබ්දයක් දැම්මා. ඒ දෙක එකතු වුණා. ඒකයි චිත්තය කියන්නේ. දැනුත් ඒක එන්නේ. මේක විශාල සත්‍ය ධර්මයක් මේ තුල තියෙනවා. දැක්කොත් ඇස් ඇත්තෝම දකිත් කිව්වා වගේ නිවන් දකින්නමයි. මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැති බව දකින්නවා. ඒ දැකීමයි ඒ මහා නුවණ, ඒ සත්‍ය දැකීමයි. ඉතින් මහා නුවණින් දකින්න ඕනි කාරණාවක් තමයි අනාත්ම ධර්මය කිව්වේයි කියන එක. මේක භව නිරෝධයක් කියන්නේ ඇයි කියන භව නිරෝධයක් කියන්නේ මේ මේ ඉපදෙන ඉපදෙන මරණ භවය මේ මේ අපි මේ සම්මුතිය තුල කතා කරන මරණයත් බොරුවක් මරණය කියනක් දාගත්තා නමන. ඇයි මේ ෂණේම ඇතිවෙනව මරනවා. බුදුන් වහන්සේ මරණානුස්සතිය වඩන්න කියන්නේ ඉහළට ගත්ත උස්ම පහළට එලන්න කලින් ඒ ෂණේක මරණය දකින්න එකයි. මේ ෂණයක් ෂණයක් පාසා සිත ඇති වෙන නැති වෙන ප්‍රායක් කිව්වේ එකයි. පවතින සිතක් නැහැ. ඒක මනාවකට පැහැදිලි වෙනවා. අපි අවුරුදු 5 බෝනික්කෝ ගැන හිතනවා අවුරුදු 10ේදී 5 ශිෂ්‍යත්ව ගැන හිතනවා අවුරුදු 15ේදී ඕලෙවල් ලෙවල් ගැන හිතනවා අවුරුදු 20ේදී ගෑලා පිරිළමයි ගැන හිතලා 120 නසා ගන්නවා ඒ තරම් මේ ඒ හිතට කොටු වෙලා ඉන්නවා අවුරුදු 30ේදී දරුවෝ ගැන ගෙවල් දොරවල් ගැන මුදල් ගැන හිතනවා අවුරුදු 40 වෙනකොට 50 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා ආ අවුරුදු 60 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා එතන එතන ඒ හිත වෙනස් පැවතුණු හිතක් නැහැ. එක දිගට තියෙන හිතක් නැහැ. හිතනේ මැරෙන්නේ හිත නැති නිසානේ කය වලලන්නේ. හැබැයි ෂණයක් ෂණයක් පාසා මේ සිත මැරෙනවා. ඒකයි ෂණේක මරණය දකින්නවා කියන්නේ. මේ ෂණේ විතරයි තියෙන්නේ. එයාට මරණයත් බොරුවක් වෙනවා. ඒකත් සාග શબ્දයක් විතරයි. ඔක්කොම තියෙන්නේ අපි කතා කරන හැම වචනයක්ම බොරුවක් වෙනවා. શબ્ද ගොඩක් විතරයි. ඒ වගේ රූප දාලා ගැට ගහපු එක විතරයි කරලා තියෙන්නේ. ඒවා වෙනස් කරන්න පුළුවන් ඕන්නා. දැන් මගේ නම කමල් කිව්වොත් උපයන සාතිකේ ඒට ගිහිල්ලා නම වෙනස් කරනවා අජිත් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒට ඉඳන් අජිත් වෙනවා. කවුරු හරි ආවිල්ලා කියනවා ඔයා අම්මා ඔයාගේ අම්ම නෙමෙයි මේ අම්මා ඔයාගේ අම්මා කියලා. ඊට පස්සේ ඉඳන් අර අම්මව බලන්නෙත් නැහැ මේ අම්මා මගේ කියලා හිතා ගන්නවා. මහා මායාවක අපි අතරමං වෙලා ඉන්නවා. අපේ සිත ඇතුලේ තියෙන්නේ මේ සියල්ලම සිත තමයි අපේ ඇඩ මේක ඔක්කොම ගන්නෙ. නමුත් ඒ සිතම මායාවක්. බොරුවක්. බොරුවක් ඇතුලේ බොරු ලෝකෙක අපි අතරමං වෙලා බොරුවක් ඇතුලේ බොරුව හොයනවා. බොරු රජෙක් වෙලා අන්තිමට නවතිනවා. ඒක නිසා අපි හොටු පෙරාගෙන අඬනවා මැරෙනවා කියලා හිතාගෙන. මේ ෂනේ මැරෙනවා. ඊගවසරේ වෙණි හිතක්. තව ටිකකින් අලුත් හිතක්. හෙට උදේ බලනකොට තව හිතක්. එතන එතන ඇති වෙන නැති වෙන සිත් පරම්පරාවක්. පවතින කෙනෙක් නැහැ. දැන් මැරෙන්නේ මේ මේ ෂනේ දකින්න කෙනාට මරබියක් නෑ අයියේ. මැරෙන කෙනෙක් නෑනේ. හැම මොහොතෙම මැරෙනවා. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ මේ මොහොතේ දකින්න එකත් මේ මොහොතට අයිති නෑ. ඒකත් පෙර පෙර මතකයෙන් එන සංඥාව. දැන් වැටෙනවා. දැන් වැටෙනවා ඒ සද්දාන්නේ. අපි අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ අපි එන සිතත් ඇත්තක් නෙමෙයි. එතන එතන. එතකොට මේක අකාලික ධර්මයක් වෙනවා තුන් කාලම බොරුවක් වෙනවා මේ ෂනේ විතරයි. මේ මොහොතේ ඔබ කතා කරත් ඒ මොහොත විතරයි. හෙට කතා කරත් ඒ මොහොත විතරයි. මේ ෂනේ විතරයි ඒ ෂනේත් බොරුවක් වෙනවා. ඒකයි උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තත් අන්න තත්තම් පඤ්ඤායති කිව්වේ. ඇති වෙන නැති වෙන තැන පවතින දෙයක්වත් නැහැ විපරිණාමයක් විතරයි. වේගයක් තුල වෙනසක් විතරයි. දකින්න පුළුවන් නම් දකින්න. වේගයක් තුල වෙනසක් විතරයි. ගඟ ගඟ කියන්නේ ගලනවට. වැස්ස කියන්නේ ගලනවට. හුලක කියන්නේ ගලනවට. සිත කියන්නේ ගලනවට. එහෙම දෙයක් ඔයවත් නැහැ. අර ස්පාක් ගොඩක් විතරයි. ස්පාක් වෙනවා සෙන්සර්ස් වලට ස්පාක් වෙනවා විතරයි. මේ ෂනේ මේ ෂනේම ඒකයි අපි මේ ෂනේ හිතන මේ ඊගවෂනේ. ඒක මේකේ නැති වෙලා ඒක වෙන එකක්. හැබැයි එතනමයි තියෙන එක මිසක් මේකේ කොහෙවත් රෙකෝඩ් වෙන එකක් නැහැ. අර කම්පියුටරේ වගේ දත්ත කොහෙවත් එහෙම එකක් නැහැ. මෙතනම සකස් වෙන එකක්. මේක නැති වෙනකොට මෙතනම නැති වෙලා තව එකක් ඒකේ මේක ඊගාව එක. ඒකයි කිව්වේ 10 10යි. ඒක එතනින් ඉවරයි ඊගාව එක 11000යි. ඒක ඉවරයි ඊගාව. එතනමයි තියෙන්නේ 11000. මේ ස්පාක් වෙන්නේ 11000. මේ ස්පාක් වෙන්නේ 10000. ඊට පස්සේ ස්පාක් වෙන්නේ 11000. ඊට පස්සේ ස්පාක් වෙන්නේ අන්න 12000. ඒ කිව්වේ එතනම ස්පාක් එකේ මුළු ලෝකෙම මේ මොහොතේ විඥානය සකස් වෙනවා. එතනම නැති වෙනවා. පවතින විඥානයක් නැහැ. ඊගා මොහොතේ ඊගාගේ මුළු ලෝකෙම මේ විඥානයයි. එතනම නැති වෙනවා. එච්චරයි. විඥානය කියන්නේ ස්පාක් එකයි. එයයි සත්‍ය ධර්මයේ වන්නේ. එයයි අනාත්ම ධර්මයේ වන්නේ. එයයි භව Nirodhe දකින ඒ බෞද්ධයෙක් වෙන්නේ දැක්කොත් පමණයි. අන්න එතනයි රාගදේශ මොහොෂය වෙලා යන්නේ. ඒ ධර්මයේ යමෙක් දකිනම් ඒ කාන්තේම සීනාස්ත්‍රව රහත්භාවය කරා යනවා. නිවන් දකින්නමයි. එතනයි තියෙන්නේ ඔස්සග්ග පරිණාමී. නියත සම්බෝධි පරායනයි. දිට්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඒ මා ඒ දිට්ඨිය සම්මා දිට්ඨියයි. දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුයිනෙය ගේදං නහි ජාතු ගබ්බසෙයම් පුන්රේතිති. අන්න සංඥාව සුකුම වෙන ස්වභාවයේ ගින්නපත් වෙන්නේ දෙයක් තියනවා කියලා ගත්ත තැන අර රැවටීම තුලයි ගින්න නිවීමයි නිවන කියන්නේ සත්‍ය දැකිනු තැන රැවටීම නැත්නම් මරබියක් නැහැ බයක් බයක් ඇති වෙන සංකාවක් ඇති වෙන හේතු නැහැ සියල්ල විසදිලා අන්න එතනයි සුකුම ස්වභාවයේ සිතේ නිවීම. ඒ නිවීම තුලයි සීනාශ්‍රව රහතන් වහන්සේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එයමයි සාන්ත එයමයි ප්‍රණීත. සිතුවිලි වලින් මිදෙන තැනයි ඒ ආමුවන්. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන බාහිරට ඇත්ත වෙන්නේ නැහැ. එයයි ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුළ මේ සත්‍ය දකින්න ඕනේ. ඒ සත්‍ය සත්‍ය සත්‍යයක් පමණයි. සද්දේ සද්දයක් පමණයි. ඒ තුල් දෙයක් හොයන්න බෑ. ඒට වර්ණයක් ගැට ගැහෙන්න බෑ. ගැට ගැහුනොත් එතන සිතයි විඥානේ පතිත වෙනවා. එහෙම වුණොත් ධර්ම මාර්ගයෙන් පිට යනවා. එතන එතන தත්ත తත්‍ර විපස්සති කිය. එතන එතන සත්‍ය දකින්න ඕනේ. යථා භූත ඥානය කියන්නේ සත්‍ය දකින්න එකයි. යෝනිසෝ මානසිකාරය කියන්නේ එතන එතන සිත තමට සිහියක් තියෙන්න ඕනේ දකින්න. අන්නේ කෙනාගේ ආශ්‍රව කෙලෙස් වේවිගෙන යනවා. ඒකාන්තයෙන්ම නිවන දක්වාම මෙයා මේ මොහොතේ හුස්ම ගියත් ඒ සුකුම ස්වභාවය තුළ පහළ ලෝකයක සකස් වෙන්නේ නැහැ. ඒ සකස් වන ආකාරය අපි මීට කලින් දේශනා කරා. ඒක දීර්ඝ දේශනයක්. මෙතනදී අපි මේ සූත්‍රයට සීමා කළා ආත්මයක් නැති බව විතරයි ඔබට පෙන්වා දුන්නේ. ඒ අනාත්ම ධර්මයේ කුමක්ද කියන එක විතරයි මේ ශුන්‍යෝ ලෝකෝ කියන සූත්‍රය තුල බුදුන් වහන්සේ ඒ පෙන්වා දෙන්නේ. එහෙනම් ශුන්‍යෝ ලෝකෝ සූත්‍රයේ එලෙසයි දක්වා තිබෙන්නේ. කිංච ආනන්ද ශුන්‍යං. දැන් මේකේ pāli වචනයෙන් මේ ටික අන්තිම ටික පැහැදිලි කරනවා නම් අත්තනේනවා අත්තනීයනවා චක්කුංකෝ ආනන්ද ශුන්‍යෝ. අත්තනේනවා අත්තනීයනවා රූපා suññෝ අත්තනේනවා අත්ති යේනවා චක්කු විඤ්ඤාණං සුඤ්ඤං අත්තනේනවා අත්ති නියේනවා චක්කු සම්පස්ස සුඤ්ඤෝ අත්තනේනවා අත්ති නියේනවා යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා අදික්කම සුඛං වා තම්පි සුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා මනෝ සම්පස්ස පච්චා උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ශුඤ්ඤං අත්තනේනවා අත්තිනීයනවා යස්මා ච කෝ ආනන්ද ශුඤ්ඤං ආයතනවා අත්තනේනවා අත්තිනීයනවා තස්මා ශුඤ්ඤෝ ලෝකෝති උච්චති ඔය කිව්වේ ඒ කතාවයි එහෙමනම් මේ අනාත්ම ධර්මයේ දකින්න ආත්මීය සිතකින් නෙමෙයි අනාත්මීය ස්වභාවයක් භෞතික ස්වභාවයක් පමණයි අවබෝධ කරන්න තියෙන්නේ ඒ සබාදාමේ ධර්මතාවයයි ඒ ඔබ අවබෝධ කරයි නම් ඔබට මේ ආත්මීය දැනීම දිය වීගෙන යනු ඇතේ එවිට ඔබ කම්පණේ නොවේ අකෝප්ප අචේතෝ විමුක්තිය ඔබට අමු වේවි ඒ අකම්පිත අටලෝදාමින් කම්පා නොවන ගුණය එවිටයි සකස් වන්නේ එහෙමනම් මේ සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබෙනවා. මේ සියල්ල මේට හේතු වෙනවා. ඔබගේ යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ ආත්මීය දෘෂ්ටිය දකින්න ඔබ හැම මොහොතෙම මේ ආත්මීය ස්වභාවයක් ඔබ තුල දැනෙනවා නම් ඒ ඔබ ධර්මයෙන් පිට ඉන්න බවයි. ඒ ඔබ මිදෙනවා නම් ඒ ඔබ ධර්ම මාර්ගයේ ඉන්න බවයි. ඒක අපි කිව්වේ තමන්ව ඉස්මතු කරගන්න හැම මොහොතෙම ඔබ ධර්මයෙන් පිටයි කියලා. ඔබ තමන්ව ඉස්මතු කරගන්න යන හැම තැනකම මාන්‍ය ඉස්මතු වෙන හැම තැනකම ඔබ ඉන්න ධර්මාර්ගයෙන් පිටයි. ඒ ආත්මය තුලයි. ඒ ආත්මයක් ඔබ තියෙන බවට ඔබ හදාගත්ත දෘෂ්ටියයි. ඒ සත්‍ය දකින තැන ආත්ම කතාවක් ඔබට හමුවන්නේ නැහැ. ඒ අනාත්ම ධර්මය ඔබ අවබෝධ කරනවා. අන්න බව නිරෝධයක් දකිනවා. ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්න යන්නේ එවිටයි. එවිටයි ඔබ ඒ තිසරණ සරණ හිමිවන්නේ. එවිටයි සත්තානම් විසුද්ධියය කියන ඒ විසුද්ධිය සිදුවන්නේ. සත්තානම් විසුද්ධියය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බාන සච්ච කිරයයි. ඒ පංචවිධ ආනිසංස හිමිවන්නේ. මේ සත්‍ය ධර්මයේ හරියට යමෙක් නුවණින් දැක්කොත් පමණයි. එහෙමනම් තෙරුවන් සරණයි.